හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි සාදුකාරය පවත්වන්න নমස්කාරය කියන්න හොඳයි පින්වත්නි අපි චාරිත්‍රානුකූලව මේ වෙලාවල් වෙන් කරගන්නේ අපි ඉදිරියේදී කරන්න සූදානම් වෙන ඒ සක්මන් පරියංක වශයෙන් ඒ භාවනාව කොහොමද කරගෙන යන්නේ? එහෙමත් නැත්නම් අපි ඉස්සරහින් තියාගත්ත මේ සතිය වැඩිීමේ වැඩපිළිවෙලට මොකද්ද කර්මස්ථානයක් විදිහට අපි යොදාගන්නේ කියන දේ බොහොම කෙටියෙන් හැඳින්වීමක් කරගන්න මං හිතන්නේ මෙතන ඉන්න ගොඩක් අය දිගටම මේ වැඩසටහනට සහභාගී වෙච්ච අය මම සක්මන් භාවනාවයි පරියක්ක භාවනාවයි දෙකම මේ දේශනාවේදී කරන විදිය පැහැදිලි කරලා දෙන්න ලෑස්ති වෙනවා. ඉතින් ඒ අතරතුර ප්‍රශ්නයක් තිබ්බත් එහෙම ඇහුවත් කමක් නැහැ. එහෙමත් නැත්නම් ධර්ම සාකච්ඡාවේ වෙලාව ඇහුවත් කමක් නැහැ. කියා දිනදී තීරෙන්නේ නැත්නම් මම ආවාසේ වැඩ ඉන්නවා ආවාසෙට හිල්ලා ඇහුවත් කමක් නැහැ. මෙතන ඉන්නේ ගොඩක් පළපුරු එක් පළ මෙතන ඉන්නේ ගොඩක් ඉස්සර ඉඳලාම භාවනා මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙච්ච අය හින්දා මම භාවනා ඒ පරියංග භාවනාවයි සක්මන් භාවනාවයි දෙකම මේ දේශනා තුළදී කෙටියෙන් හැඳින්වී හඳුනලා දෙන්න සූදානම් වෙනවා. පින්වත්නි අපි භාවනා කරන්නේ මේ ශාසනයේ මේ ධර්මය අවබෝධ කරගන්න. මේ ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරන්නේ දුකින් මිදෙන්නේ. එහෙම නැත්නම් නිකං භාවනාවක් කරන්නවත් පින් සිද්ධ කරගන්නවත් බෞද්ධ විදිහට කරන්න ඕන දේ කරන්නවත් සුගතිගාමී වෙන්නවත් මේ වෙන කිසිම දෙයකට නෙවෙයි අපි බෞද්ධ හැටියට භාවනා කරන්නේ අපි භාවනා කරනවා කියන එකේ අපි අදහස් කරන්නේ අපි මේ ගන්න උත්සාහයෙන් අපි අදහස් කරන්නේ අපි දුකින් මිදෙන්න උත්සාහ කරනවා කියන එක බුදු කෙනෙක් වුණත් මේ ලෝකෙට පහළ වෙලා අපිට පෙන්නලා දුන්නේ දුකින් මිදීමේ මාර්ගය. එහෙමත් නැත්නම් එහෙම නැතුව මේ බෞද්ධ කියලා කල්ලියක් හදාගෙන සුදුරෙදි පොරවගෙන පොයේ දවසට විතරක් එකතු වෙලා මෙහෙම භාවනා කර කර ඉන්න දෙයක් එහෙම නෙමෙයි මේන් අපි අදහස් කරන්නේ මේ කරන දේ තේරුමක් ඇතුව වැටහීමක් ඇතුව කරනවා නම් ඒක ඔය ඇත්තන්ට ප්‍රයෝජනෙ පිණිස පවතිනවා. එහෙමත් දැන්නම් මේ පොයේ දවසට විතරක් සීමා වෙච්ච භාවනා වැඩසටහනක් කරගෙන ඒකේ මොනවා මොනවා හරි කරනවා නම් මොනවා මොනවා හරි අහනවා නම් අපිව පින්වත්නි මේ ශාසනේ අබමල් රේණුවක්වත් වැඩෙන්නේ නැහැ. මොකද හේතුව අපි වංචා කරලා තියෙන්නේ අපිටමයි. අපිට වංචා කළොත් ඒකේ වැරද්ද ඒකට දඬුවම ඔය ඇත්තන්ටම විඳින්න වෙනවා. මොකද බුදු කෙනෙකුටවත් අපිව ගොට දාන්න බැරි හින්දා. අපි බුදුහාඳුරන්ටත් කරන්න පුළුවන් වෙන්නේ අපිට ධර්ම මාර්ගය පෙන්නලා දෙන එක විතරයි. ඉතින් ඔය ඇත්තෝ අද දවසක් වෙන් කරගෙන සීලයක් සමාදන් වෙලා විභාවනාවකට සුබදානම් වෙච්ච වෙලාවේ ප්‍රථමයෙන්ම බුදුහාමුදුරුවෝ ගැන ධර්මයේ ගැන සංඝයා ගැන ගරුත්වය ඇති කරගෙන මාගේ මේ උත්සාහය දුකින් මිදීම පිණිසය කියලා ඒ අදිෂ්ඨාන පූර්වක අදහස ඉදී තියාගෙන මේ බණ භාවනා කටයුතු කරන්නට ඕන. මම මුලින්ම හඳුන්වලා දෙන්න කැමති සක්මන් භාවනාව ගැන අපේ කාලසටහනෙත් එකේ ඉඳලා දෙක වෙනකන් සක්මන් භාවනාව දෙකේ ඉඳලා තුන වෙනකන් ඉඳගෙන කරන ඒ පරියංක භාවනාව තුන තුනමාර ගිලම්පස තුනමාර ඉඳන් හතරමාර වෙනකන් ධර්ම දේශනාව හතරමාර ඉඳන් පහ වෙනකන් අපි ධර්ම සාකච්ඡාවක් කරනවා ඊට පස්සේ වැඩසටහන් නිමාව කරනවා ඒ විදිහට තමයි යොදාගෙන තියෙන කාලසටහන. ඉතින් මම මුලින්ම හඳුන්වලා දෙන්න කැමති සක්මන් භාවනාව. බොහොම කෙටියෙන් හඳුන්වලා දෙන්නම්. අපි සක්මන් කරනකොට අපි බලාපොරොත්තු වෙන්නේ එක දෙයයි. ඒකින් බලාපොරොත්තු වෙන්නේ ඇවිදිනකොට සතිය පිහිටවා ගන්න පුළුවන්ද කියන කාරණාව. මේ සතිපට්ඨාන භාවනාව කරන්න කලින් කෙනෙක් මුලින් හඳුනා ගන්නට ඕන සතිය කියන්නේ කුමක්ද අසතිය කියන්නේ කුමක්ද කියලා. මේ සති අසති දෙක වෙන් කරලා හඳුනාගත්තායින් පස්සේ අපිට අසතිය දුරු කරලා සතිය වඩන්නට පුළුවන්. ඒ ಗುಣධර්ම වඩන එක තමයි භාවනා කරනවායි කියලා කියන්නේ. භාවනා කරනවා කියලා අමුතු දෙයක් නැහැ. භාවනා ක්‍රම කියලා දෙයක් පින්වත් මේ ලෝකේ නැහැ. භාවනා ගුරුවරු හැටියට මොනව හරි කියලා දෙනවා නම් කියලා දෙන්න තියෙන්නේ මේ නීවරණ ධර්ම ටික අයින් කරලා මේ කුසලයේ මතුවෙන විදිය පෙන්නලා දෙන එක තමයි කරන්නේ. නැතුව 아무තු ශාස්ත්‍රයක් භාවනා ගුරුවරු ගාව නේ. අපි ගාව මේ ශාස්ත්‍රයේ තියෙනවා මේව මේ වෙහිලයි තියෙන්නේ. ඒක හින්දා සක්මන් කරද්දිත් අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රථමයෙන්ම සතිපට්ඨාන භාවනාවට ගන්න පියුසුමක් හැටියට එකටම සතිය. සතිය ගැන කියනකොට ඔයත්තන්ට පුළුවන් මේ ඇවිදිනකොට ඇවිදින බව දැනගන්න. ඇවිදිනකොට මම මේ ඇවිදිනවානේ කියලා දැනගන්නට පුළුවන්. ඒ ඇවිදින ස්වභාවයට හිත පිහිටවා ගන්න පුළුවන්. ඕන කෙනෙකුට ඒක වැටහෙනවා. ඇවිදිනකොට ඇවිදින බව දැනගන්නවා. තමුන්ගේ මේ කයේ ඉරියව්වෙන් තමුන්ට තේරුම් ගන්න පුළුවන් මම දැන් ඇවිදිනවා කියලා. සමහරුන්ට මේ පාදයන් පොළවේ ස්පර්ශ වෙනකොට ඒ සංඥාව ඒ මන්දෙන්ඩන්ගේ වැටහීම මතුවෙන්න පුළුවන්. ඒ විදිහට ඇවිදින්දී ඇවිදිනවා කියලා දැනගන්න. තවත් විදිහකින් කියනවා නම් කෙනෙකුට පුළුවන් මම මේ ඉඳගෙන නෙමෙයි ඉන්නේ. මම මේ එක තැනක නැවතිලා නෙමෙයි ඉන්නේ. මම මේ බුදියගෙන නෙමෙයි ඉන්නේ. මන් දැන් මේ ඇවිද ඇවිදමින්නේ ඉන්නේ කියලා අසම්මෝස රස. ඒ කියන්නේ මේ පැටලවා ගන්න නැතුව බොහෝම පැහැදිලිව දැනගන්න පුළුවන් මන් දැන් මේ ඇවිදිනවා කියලා. ඔන්න ඔය ස්වභාවයේ අමතක වෙන්නේ පින්වත්ටි අසතිය. වර්තමාන මොහොත අමතක කරවන්නේ අසතිය. ඒ වගේම නැවතත් වර්තමාන මොහොත මතක් කරලා දෙන්නේ සතිය. ඉතින් එහෙම මම දැන් ඇවිදිනවා කියලා ඇවිදිනකොට කෙනෙකුට ඒක අමතක වෙලා පරණ පුරුදු විදිහට සිතවිලි හිතමින් ඉන්න පුළුවන්. ඉබාහිර ශබ්දාදී රූපාදී ඔස්සේ ගලාගෙන ගිහිල්ලා හිත ගොඩාක් දුර යන්න පුළුවන්. ඊට පස්සේ ආපහු මතක් වෙන්න පුළුවන් මන් දැන් මේ භාවනා කරගෙන හිටියේ කියලා. සමහරු හිත පිට ගියාම පහුවිදාට තමයි දන්නේ හිත පිට ගියා කියලා. එහෙම නැතුව ආපහු සිහිය ආවොත් හොඳට දැනගන්න ඒක මේ ඔයගොල්ලෝ කරපු වැඩක් එහෙම නෙමෙයි. ඔයගොල්ලෝ හිත පිට යවුවෙත් නැහැ. ඔයගොල්ලෝ හිත ගත්තෙත් නැහැ. ඒ සතියේ ලක්ෂණයක් නැවතත් අරමුණට ගෙනහැල්ලා දානවා. නැවතත් අරමුණ සිහිපත් කරවනවා. ඒක සතියේ ලක්ෂණයක්. එතකොට ඔය ඇත්තන්ට පැහැදිලිවම දැනගන්න පුළුවන් මේ වර්තමාන මොහොත අමතක කරවනවා. ඒක අසතිය. මේ වර්තමාන මොහොත මතක් කරලා දෙනවා මේක සතියේ කියලා. මේ සති අසති දෙකේ ඉර ගහ ගන්න පුළුවන් වෙනවා. අන්න එතකොට ඔය ඇත්තන්ට පුළුවන් තීරණයකට එන්න මං සතිය වඩනවා නම් වර්තමාන මොහොතින් තෝරන කියලා. එහෙනම් සක්මනේදී ඇවිදිනකොට ඇවිදින බව දැන ගැනීම වර්තමානයේ මේ අස්පනා අපිට සිද්ධ වෙන දෙයක්. එහෙනම් ඒ සිද්ධ වෙන දෙයට සතිමත් වෙනවා. මේ සතියට වග කියන්න පුළුවන් නම් එච්චරමයි. ඔය ඇත්තන්ට ගොඩාක් දහම් දැනුම තියෙන්න පුළුවන්. උගත්කම් තියෙන්න පුළුවන් ඒත් මේ ධර්මයට ඔවෙන් සත පහක වැඩක් නැහැ පින්වත්. මොකද ඒවෙන් වෙන්නේ සම්පූර්ණයෙන්ම මහා අවුල් වියවුල් වීම. අපේ ලොකු සයින්නාසේ කියනවා මිනිස්සුන්ට භාවනාවකින් ඩොක්කක් අනින්න ඕනලු. ඒගොල්ලෝ කියන જાතියින් භාවනා කරවල කරවල කරවල හිම්බත් වෙන්න ඇරියට පස්සේ උන්දලට විපා වෙනවනේ. එපා වුණාට පස්සේ කියනවා එහෙනම් පොඩ්ඩක් බේද පොඩ්ඩක් මේ ඇවිදිනකොට ඇවිදින බව දැනගන්න කියලා. අපිට තියෙන්නේ ಗುಣධර්ම වඩන්නේ ಗುಣධර්ම අපිව එක්කගෙන යයි. ඒක හින්දා සක්මන් කරනකොට දැනගන්න මම දැන් මේ ඇවිදිනවා කියලා. කකුල් පොළවේ හැපෙනවා තේරෙනවනම් ඒ දේෙන් ඔය ඇත්තන්ට දැනගන්න පුළුවන් මේ ඇවිදිනවා නේද කියලා. තවත් මං කලිනුත් විස්තර කරලා දීලා තියෙන ඔය ඇත්තන්ට ඒ කකුල් පොළවේ හැපෙනකොට කෙනෙකුට අවශ්‍ය නම් වම් කකුල හැපෙනකොට වමය කියලා හිතින් සිහි කරන්න පුළුවන්. දකුණු කකුල හැපෙනකොට දකුණය කියලා හිතින් සිහි කරන්නට පුළුවන්. ඒ විදිහට හෝ සතිය පවත්වන්න පුළුවන්. ඒ විදිහට වර්තමාන මොහොතේ ඉඳීමක් අපි අදහස් කරන්නේ ඒ වර්තමාන මොහොතේ සතිය පැවැත්වීම සඳහා සක්මනේදී ඒ ඇවිදිනකොට ඇවිදින බව දැන ගැනීම තමයි දෙන්න තියෙන මූලික උපදේශය. ඊට පස්සේ මතක තියාගන්න පරියංක භාවනාව පරියංක භාවනාවෙත් ඔය ඇත්තන්ට කරන්න ලොකු දෙයක් ඇත්තේ නැහැ. ඔය ඇත්තන්ට කරන්න තියෙන්නේ එහෙම හොඳට සක්මන් කළා ඇවිල්ලා වාඩි වෙන්න වාඩි වෙලා මේ ඇඟ ටිකක් සමබර කරගන්න. ඒ කියන්නේ ඉරියව්වේ තියෙන වාසිය පහසු අරගන්න. අරගෙන tamun මේ ඉඳගෙන ඉන්න බව දැනගන්න. මහා ලොකු දෙයක් ඉල්ලන්නේ නැහැ. ওই ස්වභාවයට සමවැදුනොත් පින්වත්නි කියන ප්‍රථම ධානය කියලා. ඒ කියන්නේ ඒ සමත භාවනා ආදී පැතිවලින් කෙසේ හෝ වේවා අපි කියනවා ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න. ඒක මහා මාරු දෙයක් නෙවෙයි දැනුත් ඔය ඇත්තන්ට තේරෙනවා. ඔය ඇත්තන්ගේ ඔය ඉඳගෙන ඉන්න ඉරියව්වත් එක්ක මේ දැන් මම බුදියගෙන නෙමෙයි ඉන්නේ මම දැන් මේ ඉඳගෙන මේ ඇවිදිමින් නෙමෙයි ඉන්නේ මම දැන් මේ එක තැනක වාඩි වෙලා ඉන්නවා කියලා තේරෙනවා. මේ කය වැටහෙනවා. ඒ කය වැටෙහෙන එකේ පණිවිඩය තමයි මම දැන් ඉඳගෙන ඉන්නේ කියන එක. එහෙම දැන්නම් තමුන්ගේ ඒ ඉරියව්ව ගැන තමයි ඒ හිතින් පණිවිඩයක් දෙන්නේ. එතකොට ඉඳගත්තා නම් තමුන්ට තේරෙනවා මම දැන් ඉඳගෙන ඉන්නේ කියලා. ඒ ඉඳගෙන ඉන්න ඒ ඉරියව්වට හිත දාගෙන ඉන්න. තමු ඉඳගෙන ඉන්න බව දැනගන්න. එහෙම ඉඳගෙන ඉන්න බව දැනගත්තාම ඒ ස්වභාවය දිගින් දිගටම පවත්වනකොට ඔය ඇත්තන්ට ඒකත් අමතක වෙනවා. වෙන වෙන වල්පල් ඔස්සේ හිත හිත ඉන්න පටන් ගන්නවා. ඒක අමතක වුණාම දැනගන්න ඒ අමතක කරන ස්වභාවය අසතියේ ලක්ෂණයක්. ආපහු ඉඳගෙන ඉන්න ඉරියව්ව මතක් කරලා දෙයි. ඒක සතියේ ලක්ෂණයක්. ඒ විදිහට ඒකිනුත් සති අසති දෙක හඳුනාගෙන ඔය ඇත්තෝ සතිය වඩන්න. සතිය පහු වෙනකොට සමාධියක් බවට පත් වෙනවා. මම ආයෙ මතක් කරන්නම් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න එච්චරමයි අදහස් කරන්නේ. එහෙම ඉන්නකොට අමතර උපදේශක් දෙන්න පුළුවන් කෙනෙකුට වැටහුනොත් ආස්වාස ප්‍රාස්වාස මේ උඩුකයේ සිද්ධ වෙන ඒ සුලං ඉහළ පහළ යාම වැටහුනොත් මුළු කයම අමතක කරලා ඒ සුළඟට හිත තිබ්බට ගැටලුවක් වෙන්නේ නැහැ. කොහොමද හිත තියන්නේ? මේ උඩට ගන්න හුස්ම රැල්ලය මේ පහළට හෙළන හුස්ම රැල්ලය කියලා මේ දෙක වෙන් කරලා බලන්න මේ බැලුවාය කියලා ගැටලුවක් නැහැ. එහෙමත් නැත්නම් ඒ දෙස බලාගෙන හිටියත් ඇති. මූලික වශයෙන් බලාගෙන හිටියත් ඇති. ඒ විදිහට ඒ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා ඒ ඉරියව්වට හිත ගත්තාම අමතරව ඒ හුස්ම රැල්ල වැටහුනොත් ඒ දේ බලන්න. එහෙම නැත්නම් නිකම්ම මේ දේවල් හොයාගෙන යන්න එපා. tamunට හොඳටම වැටහෙනවා නම් tamun දැන් මේ ඉඳගෙන ඉන්නේ කියලා ඒ හොඳටම ඇති. විශේෂයෙන් මතක් කරලා දෙන්න තියෙන්නේ තමුන්ගේ උගත්කම නිසාවත් දන්න කියන දේවල් නිසාවත් බන ගොඩාක් අහලා තියෙන නිසාවත් තමුන් අතින් දාලා එක එක දේවල් පින්වත්නි කරන්න යන්න එපා. ඒ ධර්මයට වැඩෙන්න ඉඩ දෙන්න. ඔය ඇත්තන්ට වැඩ කරන්න නෙමෙයි බුදුරජාන් වහන්සේ ධර්මයක් දේශනා කළේ. ඒ දහම් ටික වඩන්න ඒ ධර්මය ඔය ඇත්තන්ව එක්කගෙන යයි. අපි මේකට අත ගහන්න ගියොත් මේ ඒ ප්‍රකෘති ගමන් මාර්ගය සම්පූර්ණයෙන්ම ව්‍යාකූල වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ පරියංග භාවනාවෙත් මතක් කරලා දෙන්න තියෙන්නේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න ඒ හොඳට ඕම ඇති. මං හිතන්නේ ඔය ඇත්තන්ට පැහැදිලි සක්මන් භාවනාවේ ඇවිදිනකොට ඇවිදින බව දැනගන්න ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න මේ දෙක භාවිත බහුලීගත කරන්න කියලා තමයි මූලික වශයෙන් මතක් කරලා දෙන්න තියෙන්නේ. හොඳයි සීලු දෙනාටම තෙරුවන් සරණයි. අපි 3:00 මාරට ධර්ම දේශනාවෙන් හමු වෙනවා නැවත.